අයියලා සහ අක්කලා නංගි මල්ලි එක් වෙලා කියන්න මේ පොඩි කතාව එන්න කොමෙහි රොක් වෙලා එන්න කොමෙහි රොක් වෙලා අම්මලා පුංචම්මලා මාමලා සහ නැන්දලා අප්පා කුඩප්පලා ඔක්කොම අහගන්න කොලං වෙලා අහගන්න කොලං වෙලා ගතිගුණ රැකි ආර්ය සුමනා හැඩකාරිය ඉසා තරුණයා සිතුවා කරගන්නට භාරිය කරගන්නට භාරිය යුතුකම ගරු කරනවා අයිහක්තිය තියනවා දඩයම් කර සතුන් මරා දිසා කාලෙ ගෙවනවා දිසා කාලෙ ගෙවනවා දඩයමටයි කෑදරේ කැලේට හිත යා කෙරේ සුමනා අවවාද දිදී පෙන්වයි තම ආදරේ පෙන්වයි තම ආදරේ පවටම ඇයි හිතගටා හේනක් කුඹුරක් කොටා ඉන්න කොයයි ඇය කීවද පවසමි රවුමක් නටා පවසමි රවුමක් නටා පොඩි සුමනෝදයා දුක් වන්නේ ඇයි ඔයා හොඳ මිනිහෙක් වෙන්නම් මම කසාද බැඳගෙන ඔයා කසාද බැඳගෙන ඔයා කේන්දරෙදි පැහැවුණා පොරොන්දම්ද සීවුණා ලනුවයි කනුවයි වාගේ තරිකිට තම් දානෙනා තරිකිට තම් දානෙනා සඟකට දැම්මත් මරා මා ජීවත් වෙන තුරා නංගි ඌට නෑ දෙන්නේ කීවලු ඇගේ සොයුරා කීවලු ඇගේ සොයුරා කවුරුත් එක මුතු වෙලා මේ ගැන කතිකා කළා කේන්දරය නොගැලපෙතයි දිසාව කෙරුවලු මුලා දිසාව කෙරුවලු මුලා නිසා දැනගත්තලු පුරා හොයා උන් පැවසුව බසමුසා උන් පැවසුව බසමුසා ආවාසුම නව සොයා අයියත් එතැනට ගියා තක්කිට තරිකිට තකදොන් අලිගුටි කෙලියක් ගියා අලිගුටි කෙලියක් ගියා ඇගේ අයියා කිනිසැරේ ඉසාට පහරක් වැරේ දුන්නලුරුම් එකට ගුටි පොරේ දෙන්න එකට ගුටි පොරේ සුමනට සිහි නෑ බොලේ අප්පච්චි ලේවිලේ වෙඩි උණ්ඩය වැදී අතට අයියාගේ බිඳුනා බලේ අයියාගේ බිඳුනා බලේ එලිවෙන්නට පෙරහොරේ සිහිනැති සුමනා කරේ තියාගත්ත දිසා දුවපි මහවනයට එක සැරේ මහවනයට එක සැරේ අබුද්දස්සේ දෙනවා ලබුද්ධිත්ත කෙරෙනවා මේව අහල සුරල් ගහලා මට නටන්න හිතෙනවා මට නටන්න හිතෙනවා